සියලුම දෙනා පරිසුද්ධමනී සඳහා නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං වරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං කරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යං තේ බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යං තේ ධම්මං සංඝං කරණං ගච්ඡාමි පානාති පාතා මෙරමණී සික්ඛාපදං සමාදියා ඇහෙන්නේ කියන්න. මොකද ඔබ කතා කරන්න ගියාම අල්ලම ගෙදරටත් ඇහෙනවා ඔබේ කතාව. නමුත් ඔබට පන්සිල් කියන ටිකවත් අඩුම ගන්න නේද? බුදුදහමේ තියෙන මේ අන්තිම අඩියම තියෙන එක පන්සිල් නෙමෙයි පංච වත නේද? මේ ඒක නිසා ඊළඟ පාර ඒ වගේ දෙයකට ආවම තමන්ගේ මේ අඳුම ධර්මය අවම තියෙන බෞද්ධකමවත් අපි දෙන්නන්න ඕනේ නේද? අවම තියෙන බෞද්ධ ගමනේ පංච වත කියන එක සමාදන් වෙන්නේ නේද? ඒක නිසා. හොඳයි. එහෙමනම් සියලුම දෙනා සදාරු යනවා මේ ධර්මයේ සම්බන්ධය කරන්න මැත්තේ. මේ ශාසනයත් අපවත් ආරක්ෂා කරන ඉන්ද්‍රම ප්‍රේම චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍යරාජ සමුහයන් වහන්සේලා තෙන් කැමති ශාසන මාමක මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති මේ දේවරුන්ට තමන් දිත්තකාමී දේවරුන්ට තමන්ගේ ඥාතීන් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා තමන් බලාපොරොත්තු වෙන දෙනිවම මඟ සකස් කර ගන්න කියලා තේරුම දෙනවා. ඉතින් තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාට මේ ස්ථාන වලින් ඉස්සන ආරාධනා කරලා තේරුම් දෙනවා. සමන්ත තක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්දම්මං තුනන්තු සංගමක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ පවන කාලෝ අයං සාමාන්‍ය ධර්ම දේශනාවක් කරද්දී පන්දිර සමාදන් කරවන්නේ නැහැ. හැබැයි එහෙම කරන්නේ නැත්නම් සතරාගතයන් වහන්සේ කිසිම දවසක සම්දිල් සමාදන් කරන බණ කියන නැති නිසා. මේක මෙච්චර කල් හිතේ නැතුව සමාදන් වුණා. අපි මොනවද පටන් ගන්න කියලා සම්දිල් සමාදන් වෙලානේ ඔක කරන්නේ. නේද? නමුත් සතරාගතයන් වහන්සේ කිසි උනාද කිසිම සූත්‍රයක් දේශනා ගන්න පළමු කොට පන්දවිලේ පිටවලන උත්සාහ කරලා නැහැ කාම. ආලෝකයක් කියලා පන්දවිලේ පිටවලන බණ කිව්වා. එහෙමද? දැන් මේ ආලෝකයක් කියලා බණ කිව්වා බණ කියලා වුණාම ආලෝකයක් කියලා ඒකට ධර්මනේ වෙලා ආලෝකයක් කියලා මොකද කියන්නේ? ස්වාමීන් යටිගුරු දිවිදෙන් උණුපුරු කළා. අඳුරේ හිතට ගැලෙන්නේ. ආලෝකයක් නැතුව ධර්ම මහත්මත මට පහළ වුණා. මම අදකට පෙරවන් හරණිය උපාද කියනවා. අන්න පල්ලදී මම දන්නවා එතනදී එයා එයා හිතින්ම. සාමාන්‍යයෙන් කෙදරක අලුතෙන් මේ වගේ දෙයක් කරද්දී මම සාමාන්‍යයෙන් පල්ලදී මේ දීපීම කරනවා. එතකොට තමයි ඒ අයගේ මනස කොටක් මෙතන එන්නේ. ඒක නිසා. මොකද එයා බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ අයගේ සංතාවරපත ඉතින් ආපන්සික. හරි. දැන් ඔන්න දැන් අපි බණහන්නේ උදා. මම මෙතන දැන් ධර්මයේ දේශනා කරනවා. හැබැයි මම ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මම දේශනා කරන්නේ ශ්‍රීපද ධර්මයේ. ඒ නිසා ඔබ දහම් ගරුත්වයෙන් යුතුව ධර්මයේ ප්‍රවේණය කරන්න ඕනේ. ධර්මයට ගරු නොකර බණහන්න එපා. වැඩක් නෑ අහලා. ඉතින් කාලේ නාස්ති කරනවා. ඒක නිසා ඔබ මෙතනින් දැන් මේ පටන් ගන්නද? මොකද මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ කතා කරන්නේ කිව්වේ. හරි. ඒක කතා කරන්නේ කොල්ලේ. කතා කරන්නේ පුංචි එකේ. ඔන්න පන්සලට ඔළුවට ගන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ කතා කරන්නේ සත්නකමේ. මේ වෙලාවේ කුටුවේ ඉන්නේ මේ පංචස්කන්ධය උනාට මේ පංචස්කන්ධය තුල තියෙන බුදුහාමුදුරන්ගේ ධර්මකාරය. මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මෙතන ඉන්න කෙනෙක් සෝතාපන්න ඵලයේ පිහිටවන්න පිහිටෙන්න පුළුවන්. ඒ නිසා මම කතා කරන්නේ කිසිම වල්පලක්. මම කතා කරන්නේ ධර්මයේ විතරමයි. ඔබ මොනද යනවා මම ධර්මයේ කියන උත්තරේ දෙනවා. මම හැමදේම කියන්නේ මේ ධර්ම ධර්මයේ කියන පිළිතුර. ඉස්සිතේ මේ ධර්මයේ තුල ඉන්නවද? ණයකට ඥානවත් මේ ධර්මයෙන් අයින් වැඩක් නැහැ. එතකොට ප්‍රමාද වෙයි. තමන්ට හොඳ කෙලින් තියාගෙන ඉන්න බැරි වෙලා. තමන්ගේ ඇස් දෙක පේන්නේ නැති වෙලා. තමන්ට කන හරියට කන පේන්නේ නැති වෙලා. මේ වීරය කරන්න පුළුවන්. නිවන අවබෝධ කරගන්නවා කියන එක ලේසි වැඩක් කියලා. ඔය නිවන කියන වචනේ විතරනේ අපි දන්නේ. ඒක ඔබ තමයි හරි හරි කැමති. හරිම කැමති. ඒකට මරණ පස්සේ ගන්න ඕන. නිවන් දන්න ලැබෙනවා. මරණ පස්සේ නිවන් දන්නේ තමයි කැමති පිළිලා ඉන්නේ. ඒ කවුද? සාහන මහන්සේ. ඒ හැරෙන්නේ නිවන් දන්නේ මරණ පිළිබඳ කින්න බෑ. වාකල්ලාන මිලක් බුදුහාමුදුරන්ට විතරයි ධර්මන පස්සේ ගෙවන්න දෙන්න පුළුවන්. ඒකට කියන්නේ අනුපාදිත විභාග ධාතුව කියලා. නැත්නම් වෙන කිසිම කෙනෙකුට ධර්මන ගෙවන්න දෙන්න බෑ. නමුත් අපි දහනවා මොකද අපි පරම නිස්සාව නිවන විතර. අපි පරම නිස්සාව නිවන. අපි හිතාගෙන ඉන්නේ නමුත් නිවන කියන එක මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම බෞද්ධයා කියලා කියා ගන්නවා පිළිතෙන් බෞද්ධයෝ නෑ 199.99. ඒක බෞද්ධය කියන විදිහට. ඒක හිතනවා බෞද්ධය. මම මේ විදිහට ඔන්න රාතේ තරහ වෙන්න බෑ. දැන් මම මෙතන ඉන්නහට මම කතා කරන ධර්මයේ තුල ඔබගේ හිතේ තියෙන වචනයක් පිට වුණොත් දැන් කවදාකවත් කිසිම කෙනෙක් හිතේ ඉන්නේ නැහැ. ඒක නිසා මේ කතා කරන වචන තුල ඔබගේ හිත තිබුණොත් ඔයවල දහස් කතාවක් සමා වෙනවා. ඔබගේ හිත රිද්දන රිදෙන්නේ ඔබ වැරදි මාර්ගයේ ගමන් කරන නිසා. ඔබට අද හරි ධර්මයේ අහන්න පුළුවන් වෙයි. අමතක කරන්න එපා මේ ශ්‍රී සත්‍යධර්මයේ කියන්නේ මේ හැමෝම මේ හරියට නෙයි කියන්නේ නැහැ. අත්තලෝ මත තමයි ප්‍රකාශ වෙන්නේ. බොහොම දෙයක් අහම්බුනේ නම් මම බුදුහාමුදුරුවෝ අනාගාමී උත්තර. උන්වහන්සේට බල කියන්න පටන් ගත්තා උන්වහන්සේට බල ප්‍රකාශ කරන්නේ නැහැ. උන්වහන්සේට ප්‍රකාශ කරන්නේ සත්‍යතර බුදුහාමුදුරේ දේශනා කරනවා. ඔබට කොහොමද ලෝකේ ගැන අහන්න පුළුවන් ලෝකෙන් ඈතර වෙන්නේ ගැන අහන්නත් පුළුවන්. ඔබට ඒ දෙකම ගැන අහන්න පුළුවන්. හැබැයි ඒ දෙකම පාදක දෙන්න ධර්මයේදී. කතාවේ ධර්මයේ හැරෙන වෙන කිසිම දෙයක් මම මෙතන කතා කරන්නේ ඒක නිසා තමයි මම දෙවියන් ආරාධනා කළේ මේ ස්ථානවල වඩින්නේ. ඔබ මේ ස්ථානයේ ධර්ම දේශනාව වල ඇස්ති කරන්නේ. ඉතින් ඔබට ධර්ම දේශනාව වල ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒ වගේම එතකොට මේකේතර යම් කිසි අමලොක් අමලොක්ව දෝසාන්ත තියෙනවනම් ඒ සියල්ල අද මේ වෙලේ පටන් ඉවරයි. හේතුව මොකද්ද? මහේසාක්කදී මුරු මේ වෙනකොට මේ ඉස්සන් වෙලා ඉන්න මේ ධර්ම ශ්‍රවණය කරනවා. නිකන් කල් ඒති කියලා ධර්මයේ කියන්නේ. හරියට ධර්මයේ කතා කරන තැනක දෙවියන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරා. හැබැයි හරි ධර්මයේ කතා කරන්නේ. ප්‍රමේ ආරාධනාව රූපාවචර බ්‍රහ්ම ලෝකෙන අසංජිතස කියන බ්‍රහ්ම ලෝකෙට හැරෙන්න. අනිත් හැම බ්‍රහ්ම ලෝකෙකම හැරෙනවා. බ්හම ලෝක 16 15කට හැරෙනවා. නිකන් මේ ආරාධනාව ලේසි ආරාධනාවක්. විද්‍යාවේ කියොත් අන්වායන බලංගකේ ඔක යනවා. ඒ ඒගොල්ලෝ මේක සමරේ කරනවා. ඒ සමරේ කරනවා නම් ඒගොල්ලෝ තමයි දැන් මෙතන මේ තථාගතයන් වහන්සේ ධර්ම දේශනාවට තන. අනේ කොච්චර භාග්‍යයක් අපිට මේක අහන්න පුළුවන්ද? අනේ ඒගොල්ලෝ ලං වෙනවා මේ ස්ථානවල. ඇහෙර කුරුට ලං වෙනවා. මට කතා කරන්න බෑ දහසක් වලට. නමුත් තථාගතයන් වහන්සේට මේ දහසක් වල මේ සහස් දහස දහසක් තියෙන ලෝක දාතු කතා කතා වෙන පුළුවන් හැකියාව මොනවද තිබ්බා. මේ ආලෝක ධාරාව පිළිදොර. දැන් සූත්‍රයේ සඳහන් වෙනවා බුදුහාමර. හරි උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට පුළුවන් ඒකත් දේශනාවත් මේ කතා කරන ධර්මයේ ප්‍රවණය කරන්න ඒ දෙවිවරු මේ ස්ථානවල වටිනවා. ඒ වැඩියට පස්සේ මේ ස්ථානවල අභාවිත අපලෝකත් මොනවා හරි තියෙනවා නම් දෝෂ තමන්ගේ තමන් ශරීරගතම දෝෂ ඒ වගේම මේ ieval වල අරගත් අමනුෂ්‍ය ඉන්නවනේ. ඒ සියලු දෝෂ අන්ධකාර මෙතනින් දුර වෙලා යනවා. ඒක ඔබ කරගන්නේ ඔබට සිතක් එක පැත්තකින්. අනිත් එක තමයි මේක සූදානම් කළා කියලා කියන්නේ ඔබ මහලු දිනක් කරගත්තා. යම් කිසි කෙනෙකුට ධර්ම අවබෝධය ලබා දෙන්න. ඊළඟ පාර සූත්‍ර මම මගෙන් මගෙන් මෙතන ඇහුවා මේ දැන් කී දෙනෙක් කීවද හරි කියලා නේද එතන මම දුන්න උත්තරය මොකක්ද මම එදා දුන්න උත්තරය තමයි තථාගතයන් වහන්සේ මුලින්ම ධර්මයේ දේශනා කළේ පද්දෙකට අයියා එතන හිටියද ඊළඟට උන්වහන්සේ සුරකතාරික අපරිස්ථාරික වශයෙන් ගිහින් එක මනුස්සයෙක් හොයාගෙන නව ගානක් පයින් ඇවිල්ගෙන ගියා එක මනුස්සයෙක් ධර්මය අවබෝධ කරගන්න ඒ වගේ උත්තරයක් එහෙම දෙයක් කළා නම් මම ඔය සොන්ත මනුස්සයෙක් මොකද ප්‍රශ්නයක් නෑ එක්කෙනෙක් විදිහට ඇති හතයි ආ ධර්මය අවබෝධ කරගන්න ඒව ඔබාගෙන දැන් දැනෙන්නේ ධර්මය අවබෝධ කරගන්න. ඒනම වහ වහාවේ ධර්මය අවබෝධ කරගන්න. ඔබ හෙට මැරෙයිද කියලා ඔබට ගැට කියන්න බෑ. ඔබ හිතන් ඉන්නවා ඔබ හැමදාම ජීවත් වෙන්න අපරයි. අන්න එදිරින් ඉන්නේ මුලින්ම අපි අයින්නේ. ඔබ හෙට මේ අද ඇඳෙන් ඇහැරනකොට ඔබගේ පණ ගිහිල්ලා තියෙන පුළුවන් ගිහිල්ලා මල පෙරේත් එක්කලා ඇඳලා ඉන්න පුළුවන් ඊට පස්සේ. අනිත් ඔබ හිතන්නේ ඔබ ගොඩාක් තියෙන කරලා තියෙන එක නිසා ඔබ අනිවාර්යයෙන් දිවලෝ කරනවා කියලා නරකට පස්සේ. නරක නරක එක මලයක් ආවේ. නරක නරක එක අපාය යන්නේ. කෝටියෙන් 50ක් විතර විතරයි හිම ලෝකේ යනවා මනුස්ස ලෝකේ නැවතත් එන්නේ. අමතක ගන්න එකක් නේද? ඒක මහා අගාධයෙන් ඉන්නේ. බොහෝම සරලවතියක් වෙනවා. මේ බොහෝම පල්ලා දීපස ජොලි කරපල්ලා. කොහොමද මේ බෞද්ධත්වයේ කියන එක ලලා කරගන්න පුළුවන් හද? මොකක්ද කියන්නේ බෞද්ධත්වයේ? අනේ වල උත්තර කියන්නේ බෞද්ධයා කියන්නේ කාටද? අපි බෞද්ධයි කියලා අපි කියනවා. බෞද්ධයා කියන්නේ කාටද? පන්සිල් වකින විහාරේ ආරක්ෂා කරනවා. නමුත් ඔය කරන බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා ඔය කන්දෙන් කියන්නේ sorry මේ ඔය කියන මේ බෞද්ධයා කියන අර්ථයට. මොකද කන්දෙන් ආරක්ෂා කරන අය ක්‍රිස්තියානියම වෙන්නේ ඒක මුස්ලිම් අය ඉන්න මන් දන්නා ඉන්න. කන්දෙන් ආරක්ෂා කරන ඉන්න. කතාව කරනවා දේශනාවක හැම කර්ම කාරණාවම නිවන මූලික වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක කතාව කරනවා දේශනා කරපේක නෙමෙයි. නිවනට මූලික නැත්නම් උන්වල දේශනා කරපේක නෙමෙයි. මේ මොකද මේ බෞද්ධය කියන්නේ? බෞද්ධත්වයේ දැන් ඔබ බුද්ධත්වයේ කතාවේ ඉන්නේ නැහැ නේද? දැන් බුද්ධ කියන්නේ කාටද? ඔන්නෝ වචනයේ මොනම කායින්ද කරගන්න. බුද්ධ කියන්නේ කාටද? බෞද්ධයා කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ තුන්වක් මේ ලෝකේ ඉන්නවා. සම්මා සම්බුද්ධ, පස්සේක බුද්ධ, අරහත් බුද්ධ කියනවා. සම්මා සම්බුද්ධ, පස්සේක බුද්ධ, අරහත් බුද්ධ. මේ සම්මා සම්බුද්ධ කියන්නේ අපේ බුදුහාමුදුර සම්මා සම්බුද්ධයි. පස්සේක බුද්ධ කියලා කියන්නේ කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අරහත් බුද්ධ කියන්නේ කවුද මේ? අරහතුන් වහන්සේලා. මේ බුද්ධ කියන වචනේ තේරුම මොකද්ද? ඒතර ඔබගේ පරම නිස්සාව නිවන කියලා බුද්ධත්වේ. මොකද මේ බුද්ධත්වේ? බුද්ධත්වේ කියලා කියන්නේ භවය උගලනාප උත්තමය. භවය උගලනාපය තමයි බුද්ධ කියලා කියන්නේ. භවය උදුරපු කියන අර්ථය තමයි බුද්ධ කියන වචනේ තුල තියෙන්නේ. වෙන මොකක්ද අනිත්‍යයේ බුදුහමදුරට කියන වෙනස කියන්නේ? සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ සම්මා කියන වචනේ සම්මා සම්බුද්ධ කියන වචනේ පද නිරුක්ති දෙක බොහෝම ගැඹුරු පද නිරුක්ති තියෙන මේවා. ඔබ ටිකක් තව ධර්ම වෙන ලං වෙන ලං වෙන ලං වෙන ලං වෙන ඔබට ඒකේ සම්මිලිත ලැබෙයි. නැත්නම් එකපාරට ඔක්කොම ඥාගෙන ඔබට එකපාරට උරුට වැටෙන්නේ නැහැ. ඔබගේ ජීවිතේ මම ඔබේ ජීවිතේ හැදෙන්න ධර්මයේ තුලින් වඩා පිට වැඩි. ඒ නිසා ඔබ ජීවිතේ හදාගන්න නිසා ඔබ ධර්මයට අනුකූලව ජීවත් වෙනකොට ඔබ ඉබේම ජීවිතේ හැදෙගෙනවා. ඔබේ ජීවිත තුළ ජීවත් වෙනවා. එතකොට තමයි ඔබේ ජීවිත පුදුමාකාර සාර්ථක ජීවිතයක්. ඉතින් ඔබ මරණයට පස්සේ මනුස්සත්වයක් බලාපොරොත්තු වෙන්නේ. ඔබ මනුස්සත්වය අගය කරන්නේ නැත්නම් මුළු මනුස්සයෙක් කියලා ඉදිරියට හේතු දන්නේ නැත්නම් ඔබ දෙවි කෙනෙක් කියන කිසිම දෙයක් දන්නේ නැත්නම් දේවත්වයට යන්නේ කොහොමද කියලා දෙයක් දන්නේ නැත්නම් ඔබ තමයි බ්‍රහ්මත්වයේ නැත්නම් බ්‍රහ්මත්වයට යන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් මේ ඔබ තුළ තියෙන තිරසංගතේ විතර නම් මේ මනු මේ මනුස්සයා කියලා කියාගන්න පිළිදෙවල තියෙන තිරසංගතේ විතර නම් ඒකවල ස්මරණයෙන් මැත්තේ ඇයි ඒගොල්ල මරුන්ටත් බලාපොරොත්තු ඒක නිසා ඒකල බලාපොරොත්තු වෙන මේ තමයි ඒගොල්ලෝ නෙමෙයි මම කරන්නේ කා ගතියට ගතිය සෙට් වෙනවා මේ මේ මේ සබදාමේ නීතියක් මේ ගතියට ගතිය සෙට් වෙනවා ඒතර මම කවදාකවත් සෙට් වෙන්නේ අරතු පිළ ලවල කිසි මිසක් එක්ක. කොහොම කළත් මට සෙට් වෙන්නේ බෑ. මම කොච්චර කැමති කෙනෙක් කියලා හිතියද? මට එතන සෙට් වෙන්න බෑ. මම සෙට් වෙන්නේ නැහැ. ඒතර මම සෙට් වෙන්නේ කවුරු හරි යම් කිසි කෙනෙක් ධර්මමාර්ගයේ යනවද? යම් කෙනෙක් ධර්මයෙන් ගරු කරනවද? ඒ හේතුව ජීවත් වෙනවද? අන්න ඒ අතර මට සෙට් වෙන්නේ. ඉතින් එහෙම පිළිසම් මට සෙට් වෙලා දෙනවා මනුස්ස රසයෙන් සහ අමනුස්ස රසයෙන්. අමනුස්ස කියන කියන්නේ මනුස්ස කවද? පෙරේත එහෙම නෙමෙයි. මේ ධර්මයත් එක්කලා ධර්මයත් එක්ක ගමන් කරලා ඒ උත්තර පිළිදෙකුත් වාස්තක කියනවා. එතකොට ප්‍රශ්නයක් තිබ්බනම් කොහොමද දෙවියෝ මට ලඟ වෙලා තියෙන්නේ කියලා මෙන්න මේක එක හේතුව. ගතියද ගැත්තේ හරියට තියෙනවා. එතකොට දේවත්වයට යනවා නම් ඔහොම මුලින්ම කරන්නේ මොකක්ද? ඔබගේ ගතිය දේවත්වයට සමාන කරගන්න. දේව ගතියට දේව ගතිය තමයි ගැලපෙන්නේ. එතකොට ඔබ දෙවියන් දෙවිකෙගේ පිහිට ඔබට ගන්න ඕන. කෙනෙක් ඇවිල්ලා මට කියනවා අපිට දෙවියන්ගේ පිහිට ගන්න ඕන. මම කවදාකවත් නෑ දෙවියන්ගේ පිහිට ගන්න ඕනේ. එහෙනම් යන්න හවල් දේවාලය කියලා පූජාවක් කියන්නේ. අන්න එතකොට මම දෙවියන්ගේ පිහිට ගන්න. මම කවදාකවත් මේ නුඹට කියලා නෑ. ඇයි කියලා නැත්තේ? එහෙම දෙවියන්ගේ පිහිට ලබන්න බෑ. ඒකම මෝඩ කතාවක්. දෙවි කියන කට්ටිය දේවාල වල නෑ. ඒ දේවාල ලිමේ දේවාල වලට අදාළ වෙන අමනුෂ්‍ය කොටස්. හැබැයි ඒකවල දෙවියන් අනුසකයෙන් තමයි ඉන්නේ. ඔබේ ඥාතිවරයෙක් තමයි ඔබට පිට වෙන්නේ. ඔබ කතරගම ගිහිල්ලා කතරගම දේවාලට පූජාවක් තිබ්බා කියලා ඔබට අඩුවක් වෙන්නේ. ඒකේ සෙටක් නොදී තියෙන්නේ නැහැ. මම මේ හැම දෙයක්ම කියන්නේ බොහොම දරුණු දෙයක් ඇති. ඔබට සෙටක් නොවේ තියෙන්නේ නැහැ. හැබැයි ඔබට කතරගම යන වේ උදව් කරන්නේ. ඒක තමයි කරන්නේ. ඔබට උදව් කරන්නේ කතරගම රේඩියෝ නෙමෙයි. ඔබගේම ඥාති. ආගාව ඉන්නද? කතරගම රේඩියෝ ඉන්නද? ඒ කියන්නේ ඔබ පූජාවක් තියක් තියෙන එකේ කිසිම දෝෂයක් නැහැ. මම ඒවා කවදාවත් විස්තර කරන්නේ මේ විශ්වයේ ඔබ හැරෙන්නේ ඔබ හැරෙන්නේ ඔබ කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන පුංචි පිටක් විතරයි. මනුස්සයා කියලා කියන්නේ පුංචි පිටක් විතරයි. මේ විශ්වය ඇති මනුස්සයන් නෙමෙයි බලාගෙන යද්දි. මේ විශ්වයේ රජ ජනයි ඕල්සරන් ඉන්නවා. බුදුහාමුදුරු ඉන්න ඔබ ඒරිලා ඉන්න බුදුහාමුදුරු හත්යක් තියා බලයක් කරලා තියෙනවා. මේ මනුස්ස ලෝකෙට එන කිසිම දෙයක් කෙනෙකුට ආයිරම කාට දාන්න බැරි වෙන්නේ කියලා. සත්පුරුෂ බාර කරලා තියෙනවා කාටද? අසුරයන්ට. සත්පුරුෂ අසුරයන්ට බාර කරලා අසුරයන්ට මෙහෙ එන්න බැරි කරලා තියෙනවා. උඹලා සමුද්‍රය විතරයි ආයි. සමුද්‍රයේ කෙනෙකුට ගලේ නම්බල. මෙහෙ එන්න මනුස්සයන්ට මනුස්ස ජීවත් වෙන්න විතර. ඔය ඔක්කොම කරලා අර මේ අපි මේ මේ මේ අන්තම් මේ ජීවත් වෙලා යන්නේ එකිනෙකාගේ මස් කන්න නැතුව. මේ විදිහට ජීවත් වෙලා යන්නේ නැත්නම් මොකක් නිසාද? මේ තථාගතයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙච්ච නිසා. අපේ බුදුහාමුදුරුවෝ වෙන්න ඕනේ නැහැ. මේකට පෙර ඉඳලා කතා කරනවා කියලා මේ ලෝකේ පහළ වෙලා සබ්බකත් වේදනා කරන්නේ. ඒ දේශනා කරපු සබ්බක නිසා අද අපි මේකත් පිළිගන්නවා. දැන් අපි අද මිනිස්සු වෙලා ඉන්නේ කියලා අපි ප්‍රයෝජනයක් ගන්නවා. මොකක්ද අපිට මිනිස්සෙක් කියලා දැන් අපි අපි මහා වාසනාවන්තයි. ඒවාගේ වාසනාව මිනිස්සෙක් කියලා ඉන්නවා. ඒක. අනිත් එක අපි දෙහිඳ වෙලා ඉන්නවා. ධර්මයේ නැතුව මේ ගමන යන්න එපා. කොහොමවත්. එන්න ඔබ දෙවි ඔබට කිසිදයක් නැතුව කාලකන් විදිහට මැරෙන්න වෙන්නේ. කොහොම මැරුණත් කමන්නේ. උපදින්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නේ. අපේ අම්මලා වෙන අතරම කියන්නේ. උපදින්න මරුණා මට ප්‍රශ්නේ. උපදින්න මරුණා කියලා මම හඳන්නේ. හැබැයි ඊට පස්සේ මම හොයනවා ඔයදන කොහෙද ඉපදුනේ කියලා. අන්න එදාට නම් මට ඇන්නේ. ඉතින් මාව අල්ලවන්න එපා එදාට. මාව සතුටු කරගන්න. ඒ වෙනකන් ඉන්නේ කාලේ මම මහාවදී ඉන්නවෙන්න පුළුවන්. නිකන් දරු ඉස්සරි රාමදාස මැරෙලා ලෝකේ දාගන්න බැලු නෑ. ඒ වෙනකන් දිව ලෝකේ ඉපදිනාට. ධර්මයේ සවරණය කරන්න පුළුවන් කෙනෙක් ඉතිරියට අවුරුද්දක් ඒක ධර්මයේ සවරණය කරනවා. අර මම අන්නේරේ තමයි හොයාගන්නවා. ඒක නෙමෙයි. වැරදි කරලා හැමෝටම බොදුලිය. වෙන දෙයක් නෙමෙයි. සුබුලිය. ඒකම මරණය කියන කොළේ හොකර දීපේ. මේ සියල්ල බදලම දාගෙන කර්මය කියන සිද්ධාන්තය තියෙනවා. මේ කර්මය තමයි හැම දෙයකම මූලික. කර්ම මූලිකයි මේ පිළිදුරු. ඔබට කරන් තුලකට අහුවෙච්ච කර්මලා පතක්. තුලක කියන කියන කර්ම පොහාය. ඔබ මේ කර්මයෙන් ගලාගෙන යනවා. ඔන්න කර්මයට ඕන විදිහට ඒ නියත නිසි වෙනවා. අද බලන්න නෑදී. ඔබ කොහොමද බලන්නේ කියලා. කර්ණයේ ප්‍රතිඵල දැක්කේ. හොටලේ ලන්ඩන් වලට ඇවිල්ලා ගොඩාක් දේවල් පරිසම් දුන්නා නේද? සෙල්ල පැත්තේ සහ නරක පැත්තේ. ඒ වනේ කියලා විනාශ. ඔබ ලංකාවේ කියලා ඔබට මේ ගොඩාක් ටිකක් වෙනස් වෙන්නේ නමුත් මේ වගේ දේවල් ගොඩක් දේවල් වෙනවා. ඔබේ කරන දේවල් ඔබට ආපස්සෙන් එනවා. ඒක නිසා තමයි මම කියන්නේ මේ ධර්මයේ කියන එක අවබෝධ කරගන්න. මේ ධර්මයේ අවබෝධ වෙච්ච ගමන් කවදාවත් මම හොඳටම විශ්වාස කරන දෙයක් තමයි මේ ධර්මයේ මනාවට බිරිඳක් කරියක් අවබෝධ කරගත්තොත් එතකොට සමීර දිවිනල ඉන්නවනේ. අවබෝධ කරගත්තොත් කවදාවත් ඔබදින්න අතර කිසිම ප්‍රශ්නයක් නැරඹලා නැතිනේ. මට ඒ කාරණේම විපාක. හැබැයි ඔබ ධර්මය අවබෝධ කරලා තියෙන්නේ ඔය. ඔබ තන ධර්මයේ බිඳුවක්වත් නැති නිසා ඔබ කියන නවකනාර්ථික උගුල නෙමෙයි. ඒක කියන්නේ නැත්නම් ඕගොල්ලෝ වාරගැනීමට. හරි? මනුස්සයා තුළ ධර්මයේ බිඳුව මාත්‍රයක්වත් නැති නිසා මොකද වෙන්නේ? අද ලංකාවේ 99ක් කවුරුමක් කියලා තියෙනවා. දරුවෝ කියන සංකල්ප විරුද්ධව ඉන්නවා. මේ ගානන් එහෙම නැහැනේ. සංගලා මේ පවන දුක්දලා ඉඳලා එරගෙන ගිහලා නැත්නම් මේ ගියා ඒක ඉවරයි. ආ ලංකාවේ ඔය තත්ත්වය ගාවලා තියෙන හේතුව මොකක්ද? මේ බුද්ධ ශාසනය තවත් ඉවරට ඒ. තව ධර්මය අවබෝධ කරගන්න යන්නේ. ඊටතර ධර්මය අවබෝධ කරගෙන යතිවල බිහි වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. මේ ධර්මයේ කොච්චර වසුද කියනවා. කතාවක ධර්මයේ කොච්චර වසුද මේ මේ ධර්මයේ කියන එක මොබේල් එකක් තියෙනවා. අත්නෝමකයි කතාවක ධර්මයේ. කතාවක ධර්මයේ කොච්චර වසුද කියනවා මම ලංකාවට ගිහලා මම සුත්ත ගන්න හම්බුනේ. කතා කරනවා. එන මොකුත් නෙමෙයි. කතා කරනවා. එකපාරක් ඇහුවොත් ආයෙ අහන්න හිතෙනවා. කතා කරන ධර්මය හරියට අදින් වගේ. ඒක නිසාමයි කොටවාගුද මේ කුල්මක මම විතරේ ධම්මං වේදේති මේ තරණත්තාය නගහනත්තාය ඉන්වත් මහන්නේ මම මේ ධර්මය මොකට උපමා කරනවද පහුරකට උපමා කරා පහුරකට පහුරක් කියන්නේ මොකද ඔරුව මේක ගණන් එකට වෙන්න නිකන් කරේ තියාගෙන යන්නේ නෙමෙයි ඊළඟට ගණන් එකට වෙලා එකට වෙච්ච ගමන් මොකද කරන්නේ ධර්මයක් අපේරපල්ලා. ධර්මයක් අතාරින්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මයට අපි කොයිතරම් වසඟ වෙනවද ඇද්ද? ඒ ධර්මයේ තියෙන සතහාවේ. ධර්මය තමයි ජීවිතේට එන්නේ එන්නේ එන්නේ එන්නේ මනස තැහැරෙනවා. වෙන රෝග අඩු වෙනවා. අමුතුවෙන් ප්‍රශ්න ඇත්තම නැති වෙලා යනවා. ආදරය කියන එක පුදුමාකාරව නැති වෙනවා. තව කෙනෙක් දෙනුයි කතා කරන්න පුළුවන් ස්වභාවය පුදුමාකාරව නැති වෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ ධර්ම අවබෝධය. ඒ කියන්නේ අර වගේ ඉස්සරහට ඔබ ටික ටික කියනවා. ඒ නිසා ඔබ ධර්මයේම යහනවා. නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරනවා. සදාව ධර්මයේ දේශනා කරන ආවුදුරණ වන්දන ඉන්නවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රවණය කරන ඔබගේ මාර්ගික මට්ටම ගොඩාක් ඉහළට යනවා. අන්න ඒක ඔබ කුරුවට කරන්න උත්සාහ කරන්නේ. මේ සම්මත මේ සමාධිය සම්මත මේ එකක් තියෙනවා. මහානු ක්‍රියා කරන්නේ. මේ සමාධියෙන් බැහැර කරපු ක්‍රියා තියෙනවානේ. මේ මේ ලෝකෙට දීගෙන ශ්‍රේෂ්ඨ උත්සමය විසින් මේ සමාධියෙන් බැහැර කරපු ක්‍රියාවලිය තියෙනවා. මේ අන්නේ බැහැර කරපු ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නැහැ. සදාහරක ක්‍රියාවල සිද්ධ කරන්නේ නැහැ කියලා. කියන්නේ ඔබ බහාලු ක්‍රියා කරන්නේ නැහැ කියන නිසා ඔබ බල්ලෙක් කියලා උපදින්නේ නැහැ. බල්ලු කියන වචනේ තේරුම තමයි බහාලු කියන්නේ. තමන් සමාජයේ බහාලු ක්‍රියා සිද්ධ කරනවා නම් ඔබ බල්ලුගති බල්ල අවතුන වර්ධනය කරගන්න. ඔබ බල්ලුගති වර්ධනය කරගත්ත ගමන් ඔබ දෙන්නේ යාට වෙන්නේ මොකක්ද? ඔබ බල්ලුගති තමයි ඔබ තුල තියෙන ඒ නිසා ගැතියට ගැතිය ගැලපිලා ගිහිල්ලා ඔබ මනුස්ස බල්ලෙක් කියලා ඉඳලා තියෙනවා තමයි. මෙන්න මේක තමයි තමයි ආයේ. කෙලින්ම උත්තරකට මම කියනවා ඔබට ගිහින් ධර්ම ගැටලුවක් තියෙනවා. දවසක් බුදුහාමුදුරුවෝ ආවට මේ නිගන්ඨය දෙන්නේ කියලා. නිගන්ඨය කියලා කියන්නේ එක එක එක සීලවලට සමාදන් වෙලා හිටපු පිරිස. අද උට රෝවත සුනර උට එහෙම තමයි. ඒ කියන්නේ බල්ලෙක් වගේ තමයි මුළු ජීවිත කාලෙම යා ඉන්නේ. සුනර උටේ රකින්න එක්ක. සුනර උටේ. එයා සීලයක් වගේ එකක් සමාදන් වෙලා ඉන්නවා. මොකද? එයාගේ මුළු ජීවිතේම එයා බල්ලෙක් වගේ ඉන්නේ. අතට දීපුදයක් කන්නේ අරිමට දාන්න ඕනේ. ඇඳුම් අඳින්නේ නැහැ. අප්දේ රකුල් එකයි එහෙම ඉන්නේ. මේ බල්ලෙක් වගේ තමයි හිම ඉඳගන්නේ කියලා. ඒ නුවර නැහැ ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේ ඕවගේම දේවල් නොකර ඔය මතේ පිළිගත්තා. ඉන්නේ අරගෙන දුක්ඛාසය කරන්න ගත්තා. සමාජයේ මුලට හදාගත්ත දෙයක් ඒක. බුද්ධත්වය කියන එක හැමෝටම ඔය හිතපු දෙයක්. නේද නේද? බුද්ධත්වය කියන එක හැමෝටම ඔය හිතේ. සත්‍යාස්ත්‍රෝයන් වහන්සේන දෙතර මිත්‍යා දෘෂ්ටිකාරෝ හැම එකම තිබෙන්නේ මොකද? බුද්ධත්වය. හැමෝම ඔය හිතේ බුද්ධත්වය කියන්නේ. නිගමනකට ඉදිරිපත් කළ මතය තමයි සියල්ල වෙන්නේ පෙර කරපු කර්මය නිසා හැදෙන්නේ. ඒ කර්මය දෙවල දැම්මොත් අන්න ඉතල යට වැරදුනේ. අරමුණේ නිවන දැම්මොත් මෙතනින් යහට නිවන. ඒක හැමෝම දැනගෙන ඉන්න නිවනට ගියාට පස්සේ කිසිම දුක නැහැ කියනවා. ඊළඟ නිකන් ආරමුණට කිව්වා බල කරසු පෞතික දියෝ කාලේ මේ ආත්ම කොහොම හරි. පුළුවන් තරම් හරිද දුක් විපාක. ඔන්නයි මත. මොකද වෙන්නේ? කාප්පෙට ගල් කලාමද ලිදාගත්තා. විමියන් වලදී ගල් කලාමද ලිදාගත්තා. ශරීරයේ ඇඳුමක් එන්නේ නැහැ. සීතලෙන් රස්නේ මැටි මදුරු වලින් පුළුවන් තරම් සීතල වෙනවා හරියට. අල්ලලා අරගෙන එක දෙස්දා වෙනකම් උඩුලන දැම්මා. මේ ඇහිතම එක එක එක එක ගලවලා දැම්මා. ගියලා ගිහලා හුස්ම හිර වෙනකන් ඉඳලා උඩට ආවා. අර ඒක දුක් දුන්නා. බල්ල වගේ හිටියා, අලි වගේ හිටියා, හරක් වගේ හිටියා, මේ එළුව වගේ හිටියා. ඔය ඔක්කොම කළේ. අර පෙර කරුපටි ගෙවන ඉවර කළා දාන මුලවන් කන්නේ ඉස්සයි. ඉතින් මේ වෙන්නේ ගියා. දැන් බුදුන් වහන්සේ ගාන ආවේ. දැන් නිකන් කියන දැන් නැති කියන එක තමයි නිකන් නිකන් දෙකක් පාසෙන්න සොයකම්බර දිගම්බර කිය. සොයකම්බර කියන සුදු රෙදි කියලා කියන තමයි මිනෝට දවසට ගෙනියන්නේ. දිගම්බර කියන කොටාද අමු හෙළුවෙම ඉන්නේ. නිගන් නාල පුත්තු කියන එකත් අමු හෙළුවේ තාමත් ඉන්දියාවේ නිගන්ද කියන පිළිප ඉන්නවා. මේ නිගන්ද දෙන බුදුහාමුදුරන් හම්බෙන්න ගිහිල්ලා මේක නිගන්දේ බුදුමන අහලා දැන් ඉන්නේ. එයා ගිහලා කියන කතා කරලා යන මහන්ස මේ වගේ යාළුවා තුනක රූපේ රකින්න කෙනෙක්. මෙයා මරණින් පස්සේ කොහොමද උපදින්නේ? ඒ බුදුහාමුදුරුවෝ කියනවා ඒ ප්‍රශ්න මගෙන් අහන්න එපා. ආයෙරේ හරවලේ ස්වාමීන් කියන්නේ මෙයා කොහේ ඉපදින්නේ? ආයෙ බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් ඕක මගෙන් අහන්න එපා. මෙයාලා අර බලන රූපය රැකගෙන මෙරෙන් කියන කියන්නේ කියලා. අන්තිමට බුදුහාමරේ හරි. ඒ කාන්දෙන් මෙයා බල්ලෙක් කියලා උපදී. ඊළඟට මෙයා බල්ලෙක්. එන්න කියනවා අර අල්ලන්න පටන් ගත්තා හොරාලා. ඒ කියන්නේ මෙයා දැන් හිතිය සියලු දුක් නිවාරණය කරන්නද? මේ සියලු දුක් නැති කරන්න කියලා හිතාගෙන ඉන්න සලකමුද රැක්කේ. අපබල දැනනවා නේද මේ ආයේ කාන්දේ මොකද කියලා කියලා. අර එන්න පටන් ඒකනේ මම කිව්වේ මම යෝග අහන්න එපා කියලා. ඒක එතන මොකද ගන්න විදිහ කාරණා මොකද? ඔක බලු ගන්න නම් ස්පර්ශ කළේ. ඔක පරිවර්තන එක මේ ලෝකයේ කිසිම දෙයක් නවත්තන්න පුළුවන්. නේද? පරිත්‍ත සම්පන්නයි. සියලුනේ හේතු බව ධර්ම ගන්නවා සිද්ධ වෙන්නේ. හේතුන් පරිත්‍ත සම්පූර්ණ හේතු බලවාගෙන විද්දති. හේතුන් නිසායි මේක ඇති වෙන්නේ හේතු නැති කරගන්නේ ඵලය නැති වෙනවා. ඔබට මේ ජීවිතේ ඵලය නැති කරන්න බෑ කිසිම කෙනෙකුට පුළුවන්. ඵලය නැති කරන්න පුළුවන්. නෑ. ඵලය කොහොමද කරන්නේ? හේතු නැති කරන්න. ඔබට පුළුවන් දුක කියන්නේ නැති කරන්න. ආසාවට දුන්නේ අල්ලගන්නේ කොහොමද? දුකට හේතුව මොකක්ද? දුකට හේතුව මොකක්ද? අන් හේතුව නැති එක. අර මල්ලට දෙලි පොල් වලින් අපේ ඉන්නේ මල්ලට දෙලි පොල් කියන්නේ. මල්ලේට පොල් දෙලි හොවත් එහෙම. මොකද කරන්නේ? ආ ආ ගලා මොකද කරන්නේ? අර පොල් දෙලි ටික හපනවා ඕක. උට ගේන්නේ පොල් දෙලි ටික හපනවා. ඒක රින්ගුට පොල් දෙලි මොකද කරන්නේ? මොකද කරන්නේ? ඌ බලනවා කොහෙන්ද මේ පොල් දෙලි ආවේ කියලා. ඊට පස්සේ ਉਹ එතන ගිහිල්ලා පොල් වෙන්න එනකන් විනාශ කරනවා ආයුධ කවදාකවත් පොල් වෙන්නේ නැහැ. අනේ ඔබට දුක දෙන්නේ කවදාවත් නැති කරන්නේ නෑ. දුක හේතුව ඔබ නැති කරන්නේ. අනේ කියන පරිත්‍ත සමුප්පාදයි. කලේ නැති කරන්න පුළුවන් හේතුව නැති කරන්න පුළුවන්. එහෙනම් ඔබ හේතුව නැති කරගත්තොත් ඊළඟට බල්ලෙක් කියලා ඔබ දෙන්නේ නැති කරගන්න පුළුවන්. මදින්න කාදර කියලා බලන්නේ නැහැ මම බල්ලෙක් ඉන්නේ කියලා. දැන් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මම හරියට ගන්න කියලා බලලා ඉන්නවද? මම අභිෂේම නරකාදී උපදේ ගන්න නැහැ කියලා කියන්න පුළුවන් නේද මට? ඉන්නේ මම බේරෙත් කියලා ගන්න නැහැ කියලා. මම අර කාල කන්දන වගේ අහුරු වගේ රූපපති ලබන එකක් නැහැ කියලා. කියන්න පුළුවන් එකෙක්වත් ඉන්නවද? කිසිම දෙයක් නැහැ. ඉන්න පුළුවන්. මම දන්නේ. ඇයි? අපේ සෝතාපන්න වෙනවා. හරි. එතන ඉඳලා කරන්නේ. අපිට කාටවත් කියන්නේ නැහැ. අපේ මරණය බඳ ඔබට මොකද වෙන්නේ කියලා. නේද අපි පින් කරනවා මම කියන්නේ නෑ අපි පින් කරනවා අපි පින් කොච්චර පින් කරනවා ඔව් පින් කරලා මරණයෙන් පස්සේ අපාය ගියා නේද ඉන්නේ හේතුවල නෙමෙයි ඔබ අපි සංසාරයේ පිට කරපු දේවල් පොඩි දේවල් ටිකක් අපි සංසාරයේ පිට කළා තියෙන්නේ අද ඉන්නනේ බොහොම ශ්‍රද්ධාවන්තයෝ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ගිහිල්ලා වැඩගත් දෙමාපියන් ජාතක වෙලා අද ඉන්නවා. සියලු දෙනා මේ ඉඳගෙන ඉන්නවා. මේ බොහොම සාපදාර්ථව ඉන්න උත්පත්ති. නමුත් ඔබ වදක කරෝ ගියේ පාර ලොබ කාලයට ගියා. මේ මෙච්චර ආපු සංසාරේ. ඔබගේ අම්මගේ මතක ගිය පාරක් ආවේ. අම්මා මොකද ගිය පාරක් මරන්නද මේ සංසාරේ. නෑ ඔය ටික ඔය ටික වෙන්නේ කවුද? මමද? ඔන්න වැදගත්ම කතාව ජීවිතේ. ගන්න දෙන්න. මේ පිය වෙන්නේ ගන්න දෙන්න. මේ පිය වෙන්නේ ගන්න දෙන්න. මෙන්න මේ ටික හොඳට සෝනය කරන්න. මේ ටික හොඳට අවබෝධ කරගන්න. එතකොට ඔබට ගොඩාක් දේවල් තේරුම් ගන්නේ ජීවිතේ. ඔබ අවුරුදු ජීවිතයේදී 50ක් නමුත් මට මේ ජීවිතය අවබෝධ වෙච්ච ප්‍රමාණය බාහිර කවුරුත් ඔබට අවබෝධ නැහැ. හයි මම ඔබගේ භාගයක් වෙන්න පුළුවන් වෙයි. හයි ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් යතුරු මං මං ආපිය නිසා. ඒ යතුරුෙන් මම දොර අරගෙන ඉන්නේ. ධර්මයේ තුලින් ජීවිතය දැකලා තියෙනවා. මේ ජීවිතයේ සියලු දේ ගලු දෙන්න තියෙනවා. මේ එක්තරා ගලු දෙනවා. අද ඔබට හිතුණා නේද? මේ අයියා මේකද තාම කන්න ටිකක්. හිතුණා නේද? එහෙත් ලොකු ගන්නවා. හිතන්න එපා ලේසි දෙන ජීවිතය. පිටින් පේන දේ විතරක් හිතන්න යන්න එපා. මේකට ඇතුලෙන් තියෙන දේ ගැන බලන්න. ඔබට මතකද අර කුංචි කාලේ පොතක පිටුවක් මෙහෙම අල්ලලා මේ පැත්තෙන් යකට කෑල්ලක් තියෙන මේ පැත්තෙන් කාල්ලමක් තිබ්බා. තියෙන යාළුවට මැජික් පෙන්නුවා. ඕම් මල්හන් මම මේක ඕන් ඕන් දැක්කා. අර යකට කෑල්ල පිටිපස්සෙන් කාල්ලම තිබ්බනෝ කිසිම කෙනෙක් මේ කාල්ලම දැක්කද? නෑ. කාල්ලම දැක්කද කිසිම කෙනෙක්? නමුත් ඔබ කවදාවත් මෙහෙම මෙහෙම කරන්නේ. මොකදනේ? අර යකඩ කියන්නේ හරියට මේක ගියා. ඔබට තේරුනේ මොකක් විතරද? යකඩ කියන්නේ විතරයි. නේද? ඔබට තේරුනේ යකඩ කියන්නේ විතරයි. අපිට තේරුනේ අර යකඩ කියන්නේ විතරයි. නමුත් ඔය ඔක්කොම කලේ යකඩ කියන්නේ ගාන. කාන්දමයි මේ ජීවිතේ කලේ. අන්න ඒක අවබෝධ කරගන්න. ඔබ යකඩ කියලාත් එක හැදෙන්න යන්න එපා. අද ඔබට මෙයා දැනෙනොත් කොතන ලොකු ගනුදෙනුවක් තියෙනවා ඔබ මේ ධර්මය අවබෝධ කරගන්න. ඔබට හිතෙන්න ඕන කාරණා තියෙනවා. අද මම මෙයාට ලොකු අසාධාරණයක් කරන්න හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව කිසිම දෙයක් මේ ලෝකෙ හටගන්නේ නැහැ. මට හිතෙනවා මෙයාට ඇතික් ගහන්න. අද මට මෙයාට ඇතික් ගහන්න හිතුනේ. හැමෝම දකින්නේ මොකද? කාලකන්නේ අර අර අනිත් කොල්ලට ඇතික් ගහනවා. අනේ පව් කොල්ලගේ මූණ ඔක්කොම පිච්චිලා ගියා. ඔය ටික විතරයි මේකට හිතන්නේ. ඇයි අපි ඔක්කොම දකින්නේ යකඩ කෑල්ල විතරයි. ඇයි ධර්ම අවබෝධයක් නැහැ ධර්ම නැහැ පිටිපස්සෙන් කෙනෙක් ඉන්නව හැලුව කරන එක. ඔය ගැන අවබෝධයක් නැති අය ඔකට දෙවියන් වහන්සේ කියලා කියනවා. හරිනේ. කර්ම නිදි අතින්තයි. කර්මයේ හේරය ප්‍රකාරයෙන් මොහොතේ හැරෙන වෙන කිසිම කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන් නැහැ. කම්ම විභංග සූත්‍ර කොට කතා කරලා අපිට සියතල කර්මය අවබෝධ කරගන්න බැහැ. ඒක ඒක බුද්ධ බුද්ධ බුදුහාමර විතරක් බෝධ කරගන්න. ඒක ඔබ හැමතිස්සෙම මේ ජීවිත ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබ හැමතිස්සෙම හිතන්නේ මොකද්ද? ඒ ඉස්සරහින් යකඩ ගෑන ගැන හිතාගෙන ඉන්න එක කවදාවත් නැහැ. අද මම මෙයාට ඇවිත් බහැරුවේ. මෙයාට මට පොඩි තරම් අසාධාරණයක් කරන්න ඇද්ද? මට එයා හිතුවේ. අන්න නිදි කරනවා. මම මෙයාම ලොකු අසාධාරණයක් කරන්න යනවා. ඉතින් මම මෙයාට මේ මේ ඔක්කොම විතර ඉන්නේ. මම මෙයාට විතරක් ලොකු අසාධාරණයක් කරන්න යන්නේ මට හිතෙන්නේ. විශ්වාස කරන්න අපේ කිසි දෙයක් හිතෙන්නේ නැහැ හේතුවක් නිසා. මොන තරම් හිතක් ධර්මයේ මොනද නිවීමට ඇතිකහන්නේ. ඒකම නැකලා කියන රේන මුළු පවුලම පෙති පෙති ගහලා තියෙනවා මිනිස්සු. අද මේකනේ දෙන්නට අදුපාර කරුවා බෙල්ල වෙන් වුණා කියලා කියන්නේ ඒක එතන ඉවරයි මේ. ඒ මරන්නවනේ කව මරුවනේ. නමුත් අර මනුස්සයාට හිතෙන්න පෙති පෙති පෙති පෙති පෙති පෙති ගහලා අහින්නක දරුවා වින්නක පවුලේ ඔක්කොම පොඩි ගනුදෙනුවක් තියෙන්නේ. අර පවුලේ පිරිස පොඩි අසාධාරණයක් කරලා ඇද්ද? අර වරන්නේ. මේ සංසාරේට පොත. ඔබ මොනවද අවබෝධ කරගන්න. නැකල කැලල පස්සේ කරන් දුවන්න එපා. මම මේ ලෝකෙල සියලුම හස්තරලට කියන්නේ සියලුම වයිස්ලට කියන්නේ. ඔය යකඩ කැලල අල්ලගෙන නගලන්න එපා. ඔබ අල්ලගෙන නගලන්නේ යකඩ කැලල. ඔයගලට ප්‍රශ්න වෙන්නේ ඉස්සෙල්ලා මම මේ කියන්නේ. මම විශ්වාස කරන ඔබට ප්‍රශ්න නැහැ කියලා. මොකද වෙන්නේ ඉස්සෙල්ලා මම මේ කියන්නේ. අද උපදින්න. අද උපදින්න. මානසිකව අද උපදින්න. ධර්ම අවබෝධයේ පුදග්ජනයෙක් විදිහට නෙමෙයි ආර්ය කෙනෙක් විදිහට උපදින්නද ඔබලට මම ආරක්ෂයට ගන්නවා අදරකන් ඕමේ ධර්මයේ හරියාකාරව තේරුම් ගන්න මේ ගමන යන්න මුලින්ම මේ කරුදුළු ගැන තේරුම් ගන්න මේ ලෝකේ සම්මුති જાතිය තියෙනවා එක ධර්මයේ ජීවෙනවා මේ ලෝකේ දෙමාපියන්ගෙන් අරගෙන යන්න අවදානෝපකින් ජීවෙනවා දෙමාපියන්ට දෙන්න ඔබ හිම මවුල් දෙකලා නැති දෙමාපියන්ගෙන් ගන්න මේ දෙච්ච දරුවෝ දැනගන්න ගන්න දෙන්නේ අපි හරීම ආදරෙන් ආරක්ෂා කරනවා මේ අපේ දරුවෝ සුදු පැකිලා. නමුත් උන් ඉපදුනේ මොකටද කියලා අපි දන්නේ නැහැ. උන් ඉපදුනේ කර්ම ගනුදෙනුවක් කියලා. අපි නරයි යන්නේ. මොකද මෙච්චර ගානක් නැහැයි. කොහොමද ඉවන්නේ කවද්ද? එහෙම ඉතින් තමයි ආ ඉන්නේ. ඒ ඉන්නකොට තමයි යාට මව්කුඩු හරස් වෙන්නේ. කර්ම හරස් කළ දෙනවා සීදුදේ. ඔයා කොහෙද ගම? ඔයා කොහෙද? කොළඹ. ඔයා කොහෙද? මා දරයි කොහෙද? නුඹ. මා දරයි නුඹ. නැත්නම් මෙච්චර කිව්වා. ඔය හිතනවාද ඔක මේ හමු හම්බෙන් හම්බුණා කියලා නෑ නෑ නෑ ලොකු ප්ලෑන් එකක් ඔක අවබෝධ කරගන්න යන්නේ නේද මේ ලොකු ප්ලෑන් එකක් මේ යන්නේ ආගේ සදායි ආ උඹ මෙන්නදී අසාධාරණ නම් මේ ගැන්ට කරලා තියෙනවා නේද උඹ මෙන්නදී අසාධාරණ මේ විදිහට කරලා තියෙනවා නේද හරි දැන් සෙච්චර දැන් සෙච්චර ඉතින් ඉතින් ඉතින් එකේ ඉන්න දෙකෝයි. ඔබ ධර්මය අවබෝධ වෙච්ච ගමන් ඔබට හිතන දෙයක් තියෙනවා. ආ මම සබඳාමේ වන්ද කියලා. මම හොඳ කතාවක් කියනවා. විසාකාමෝ කාර්යාලවලේ හිටියා. විසාකාමෝ කාර්යාලවල කියන්නේ මගේ પરම්පරාව උගන්වන කියලා ඒ ආචාර්යවරයාගේ ආචාර්ය પરම්පරාවෙන් කුලපිරිතෙන් සැලසෙන පිරිසක් තියෙනවා. ඒ එක්තරා දවසක එළුවෙක් කපලා පිළිදෙනවා. දෙවියන්. එළුවෙක් දෙන්න කපලා දෙවියන්ට දෙන්නේ. මේ විසාකාමෝ කාර්යාලවලේ මොකද කළේ? එළුවව ගෙනල්ලා සංගීතය උඩින් කියලා දැන් මේක කඩුව ඉස්සර වෙනකොට නැහැ. දැන් ඉස්සර ඉඳලා පටන් ගන්නේ. මේ මුදාව එනවා මොකද කලේ? එනවා හයියේ විනාව. දැන් මේ හිතනවා ඉලුවට ඕන විනාවේ මේක නෙවෙයි ලස්සන මේ කතාවේ අර්ථය හිතන්න. එනවා හයියේ විනාවනවා. ඊට පස්සේ උන් අනන්න පටන් ගත්තා. මෙයා කඩුව කත්තල පුරා නැහුවා දුන්න මොකද ඉන්නවා? ඒ එළුව කිව්වලු මම මේක ආත්ම 500කට එහාට. ඔබ වගේ දිසාපාමොක් ආචාර්යවරයෙක්. මම එදා ඔය කුල පිළිස සිද්ධ කළා. මමත් එදා එළුවේ කිදෙල්ල කැපුවා. එදා පටන් ආත්ම 499ක් මම එළුවේ වෙලා දෙලි කැපුම් ලැබුවා. මට හරි සන්තෝෂයි. මේ මගේ 500 වෙනි අවසාන වෙන්නේ. මෙතනින් පස්සේ මම එළුවාක් නෙමෙයි දහයි. ඒකයි මම හිනා වුනේ. කරන කලට පව් මිහිරිය මිනිසේ විඳින කලට සුදු දැසිවේ ගිනිසේ ඔබ උන් නරකට ඔබට හම් වෙනවා ලොකු ඒවා පොලියක් ඒ ලබා ගන්න හැටි ඊට පස්සේ ඇහුවා ඇයි ඇයි මට මේ මාව මේකෙන් නිදහස් කරන ඔබට වෙන්න යන දේ දැකලා එයාටත් ඔය ටික වෙනවා කියලා දැකලා ඒ වෙලාවේ නිසා පාමොක් ආචාර්යවරයා කරුණ තේරුම් අරගෙන එළුවව නිදහස් කළා එළුව නිදන්නේ තනකමින් යද්දි දවසට වැස්ස දවසට හෙරයක් ගැහුවා ගල් ගලකට මහා ගල් පරවතේ. ඒ ගල් පරවතේ හෙරේ ගාලා ගල් පතරක් කරගෙන ගැලවිලා ඉන්නා සාස්කාල වෙන්නේ බෙල්ල කැපිලා යනවා. ඒකේ සිස්ටම් දැන් මේ කවුරු කරපු දෙන්නේ අන්න ඒකයි වැදගත්. එහෙනම් ඔබ මතක තියාගන්න සෝබා ධාමේ වදකියා වෙන්න එපා. ඔබ අන්න ඒකයි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. ඔබ සබාධමේ වර්ධකයාවෙන් උත්සාහ කරන්න එපා. දැන් මම විසාපාවෝ කාණ්ඩාරවලව සබාධම භාවිත කලේ මම කරන්නේ. වර්ධකයා කරන්නේ නේ. ඒ සබාධමේ මාර්ග හින්දම් නම් ඒකට හවුල්කාරෙක් නෑ. ඒක ඒ ගෞරවයෙන් එතනින් ඉවරයි. අර එළුව මරපු පාප කර්මයේ කිසිම වෙනකොට අයිති නෑ. ඒක ස්වභාවික සිද්ධියක සිද්ධ වෙච්ච දෙයක්. එළුවට පරිසම් දෙන්න තිබ්බ ඒක පරිසම් දුන්නේ ඉවරයි. අරයා මරුණා. අරයා දරුවා නම් මොකද? එළුව කොහොමද කර්ම නීතියේ එහෙම නේද? ඔන්න හොඳට අවබෝධ කරගන්න ඕනේ. එළුව කොහොමද කන්න නීති? එළුව කන්න හිටියා. අර ආයෙක මැරුවා නම් එහෙම අලුත් ගර්ධනුව පටන් ගන්නවා. හවුද නැද්ද? අලුත් ගර්ධනුව පටන් ගන්නවා. ඒක නිසා ප්‍රබාදාන් මතකයෙන් උත්සාහ කරන්න එපා. මේ වෙන කරන සියලු සිදුවීම් අවබෝධ කරගන්න. මෙයා මම ලොකු අසාධාරණයක් කරනවා. මම අවබෝධ කරගන්නේ ඒක නෙමෙයි. මට කිසි අවබෝධයක් නැතුව දෙන්න කපුනොමුගේ ඒකට. කොහොමද හිතන්නේ? අනේ මේ මිනිස්සයා මට මෙච්චරම අසාධාරණයක් කරන්න මම මොනතරම් අසාධාරණයක් මේ මනුස්සයට කරන්නේ ඒක නිසා මම මේ මනුස්සයට වෛර කරන්න දෙන්නේ මම මේ මනුස්සයා වයින් කළා කියලා නේද හරි මට අසාධාරණයක් කළා ඉතින් ඒක මම ආ වයින් කරනකොට මම මේ මනුස්සයට වෛර කරන්නේ ඇයි වරදක බුදුහාමුදුරුවෝ ළමයි මුලින්ම කරදරට ගිලා මොකද I am wrong I am sorry ඕකනේ නැත්තේ I am sorry you are wrong ඕක නෙමෙයි ළමයි දෙන්නේ. ඒක නිසා නෙමෙයි ප්‍රශ්න දෙන්නේ. මම අවබෝධ වෙච්ච නාද තමන්ට තේරෙනවා මගේ හස්බන්ඩ් නැත්නම් මගේ වයි මට විශ්වාසයි. මම මොනවා රහවන්නේ කියලා කන්නේ. මගේ හරොඩකට නේද යා මේ හැමදේම කරන්නේ. අද උදාහරණ විදිහට මෙහෙම අමුතර ජීවලක් ඉන්නවා. අමුව මෙන්න මනුස්සයෙක් ප්‍රශ්න කරනවා. සරිය ධර්ම අවබෝධ නැත්නම් ඔහොම වෙච්ච ගමන් දෙන්නකෙන් දෙන්න කපනවා. එනන්ති ඒක නම් උගර දෙවි. තව ටිකක් කතා කරලා ඉස්සරහට යන්න. ධර්ම අවබෝධය කියන්නේ මොකද්ද හේතන? මේ ධර්ම අවබෝධය කියන බණ අහනවා නෙමෙයි කියන්නේ නෙමෙයි. ඒ බණ අහනවා කියන එක නෙමෙයි සිල් ගන්නවා කියන එකත් නෙමෙයි ධර්ම අවබෝධය කියන්නේ. ධර්ම අවබෝධය තමයි ආත්මික වෙනවා. ඒක හිතන්නේ මොකද්ද? මේ ගෑරි තමයි මෙච්චර ආදරේ ඉන්නවා. හැම දෙයක්ම කළා දුන්නා. මගේ ඉස්සරහම මේ වෙන මිනිස්සු කියන්නේ. මම මොන තරම් අපරාධය. මේ ගෑනු සංසාරේ කරන්නේ ඒ කරපු අපරාධේ වන්නේ නේද අද මම මෙතන ගියන්නේ නැති. අනේ මගේ අහිංසක ගෑනි. සමානමි වදකයලා නේද? මම කරපු පාප කර්මයේ මට දේවවන්නේ. අද එයා වදකියවතෙන් ඉදිරිපත් කරලා ඉන්නව නේද? දැන් මේ ආත්මෙන් මේ ඒක දැන් ගියෝ එයා වදකියා වෙලා වදකියා කියන්නේ කාටද? වද දෙවිසාට ප්‍රබාධක මේ වදකය. අලුත් පොත් එකක් මේක. අපි හැමෝම කරන පොත් එකක් මේක. ඔබට කවුරු කනද ගමනවා? ඔබට කවුරු වෙන කන්ද කරා? ඔබ හිතන්නේ නේද? ඕක තමයි දෙල්වාන කියන කවුරු හරි කනද ගැහුවා අනිත් එක කරලා බලන්න. මිනිසුන් අවුරුද්ද කරන්නේ නැහැ. උන්වහන්සේලා මොනවද කියන්නේ කියන්නේ බොහොම ශ්‍රේෂ්ඨ පිළිපත් දුත්තරේ මොනවද කියන්නේ කියලා මේ සම්මත සූත්‍ර මිනිසුන් අවබෝධ කරගන්න පොත. හරි ලොකු කිව්වක් විතර කියක් ඉන්නවා. ඔබ කවුරු හරි කනද ගහන්නේ? මොකද හේතුව? කිසිම දෙයක් හේතුවක් නැතුව සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක අවබෝධ කරගන්න. හේතුම් පටිච්ච සම්භූතං හේතු සංගාමයේ විදිහට. හේතුවක් ඇතුවයි ඵලයක් හටගන්නේ හේතුව නැති වෙච්ච කල්ලි ඵලෙ නැති වෙනවා. ප්‍රෝග්‍රෑම් කරන ගන්නවා කියලා කියන්නේ ඔබ ලොකු අසාධාරණයක් කරපු කෙනෙක් ඉන්නවා. දැන් ඔබ අනිත් එක මේ වෙලාවේ කන්දපාරක් කන්න සුදුසු කෙනෙක්. අපි ඉන්න මේ මෙයා. මේ අයියා. ඒ දැන් නැරෙන්නේ දැන් මේ සීයෙන් ඇනිලා නැරෙන්න මෙයා ලොකු පාප කර්මයක් කරපු දෙයක් දැන් මේක ඇවිල්ලා තියෙනවා මෙතන. එන්න මේ ඔබ නාවෝද කරා. මේ ධර්මයේ ඔබ දැකපු විචේරු දේවල් මේ මම මේ කතා කරන්නේ. මේක චිත්‍රයක් වශයෙන් දකින්න. හැම අවස්ථාවකම දකින්න. හැම තැනදීම දකින්න. එතකොට ඔබ අපි කවදාකවත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. අද මගේ අතේ හිතක් හිස් වෙනවා. ඔය හතර දෙනාට මම කතා කරලා දිනවනේ දෙපාරක්. එක වතාවකාරය ඔය කිසිම දෙයක් හිත විසුණාට මම ගන්නවා ඔයගොල්ලන්ට මේක. එක වචනයක් පාවිච්චි කරලා මම හිතක් විසුණ ගන්නවා. නේද? කොහොමද ගන්නේ? මේක අවබෝධ කරනකොට කරනකොට කරනකොට කරනකොට තමන් මා අලුත් මිනිහෙක් වෙනවා. තමන්ගේ කිසිම වරදක් මේ සමාජයට වෙන්නේ නැතිනවා. දැන් මෙයා ඉන්නද මෙයා මේ වෙලාවේ නැරෙන්නේ ඉන්නේ. අපි කවුරු දන්නවද ඒක? අපි කවුරු දන්නේ අර කර්මයේ විදිහින් දැන් ඔන්න සකස් කරනවා යම් වැඩ මේ වෙලාව. මෙයා මේ වෙලාවේ මැරෙන්නේ. මැරෙන්නේ නිකන් නෙවෙයි මෙහෙන් යන්න. හත්වලකට මෙහෙන් යන්න. දැන් මෙහානේ දී ගියාත් නැතර මොදයක් මේ දැන් එන්න යන්නේ වැඩි. නැහැ මේ වේලාවේ සම්බන්ධිත පුතත් නම් කියලා කියනවා නිකන් නෙමෙයි. අවේරේ සම්බන්ධි නේද? ඈ? වෛරේ වෛරේ සම්බන්ධි නෑ. මොකද නන්නේ? වෛරේ වෛරේ සම්බන්ධි පුළුවන් අවයිනේ. ඒක මොකද? කරදරවක් කරන කෙනෙකුට උදාහරණ නොකිය කිව්සේ. ඒ යාර මේ මේ අර ගරවල නවත්තන්න එක්කෙනෙක් නවත්තන්න බලුවා. ඒක අර හිතර යන්නේ. යා වැඩි කලක් යන්නේ නැහැ. ඒක අහරෙන් යනවා බලුවා ඒක. අන්න නවත්තන්න කියලා. දැන් මෙයාට දැන් ඔන්න දැන් හතරකට 30 යන මැරෙන්න තියෙන කරුණ මෙයා කරපු කාට හරි එහෙම කරව කරපු අවස්ථාවක තොරක් දැන් පරිසම් දෙන්නවා. දැන් එහෙම ඉන්නවා මෙයා එක වාට මෙයා දුවන්නේ බලනවා. මෙයාට හිතලා තවටික. හිතලා සත්තර ගන්න ඉතින් මේ හිම හොඳට ඉතින් මේක එකක් කාට පිස්සෙන් දාගන්න. අර මේකනේ කොනකට කොබලයි. එක වාට වල දුවන්නේ නැත්නම් මෙයාට මොනවද කියනවා. කියපු ගමන් මෙයා කියනවා. මෙයා ධර්ම වලට හිතියද? මෙයා මොන මොකද කියන්නේ මොකද කියන්නේ මෙයා වතරේ ඉන්නේ අර යට තියෙන්නේ දැන් මෙයක් කියනවා මෙයක් නම් අවබෝධ වෙනවා අර මේක විතර ගන්න ඉන්නේ සමහර වෙලාවට සම්පූර්ණ සම්පූර්ණ මේ අර අර ප්‍රයත්න කියන නේද අර ප්‍රයත්න කරේ මෙතන දැන් ඉන්න අර දුන්නා මට බයින ඒක මෙයක් අර අවබෝධ වෙනවා නම් දෙන්න කතා වෙනවා ලොකු දැන් දෙවුවක් తీරෙන්නේ නැහැ ඉතින් අරු කරපු ලොකු පාප කර්මයකට දැන් සදාධානෙන් උත හොඳ බුද්ධ පූජාවක් දෙන්නයි හදන්නේ හැබැයි වදේශය වෙන්නේ මට බෑ. ඔයක් කියනවා මම. ඔයා වදේශය වෙන්නේ පා. අනේ ඒ පුරාගෙද කියන්නේ. ඒකම මෙයාගේ වැඩේ පොඩ්ඩකට අල්ලනවා. හැබැයි ආයි කොහොමද හරි ධර්මාවෝද නැති කෙනෙක් ළඟදී ඔය කතන්දරේ මෙයා පිටත කරගන්නවා. මෙයාට ඒකෙන් බේරෙන්න බෑ. මෙයාට බේරෙන්න නම් එකම දේ තමයි මෙයා නිවන් දකින්න. කිසිම පාප කරන්න සහෝද කරන්න බෑ නැතුව. ඒක පොඩ්ඩක් කෝපිකර ගුරුවරයා කියනවා. සහෝද කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ